සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. ජාතියේ පොතුනාලිකාව බෞද්ධ රූපවාහිනිය සදැහැති ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන සසරින් නිවනට දේශනා මාලාවේ තවත් උතුම් වූ දායකත්ව සතරමානුශාසනාව අපි මෙලෙසින් ඔබ වෙත සමීප කරන්නටයි මේ සූදානම. අදත් මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සුපුරුදු ආරාධනෙන් වැඩමවවදාළ පිළියන්දල කහපොළ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 සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ මාත්‍චාලය හරහා සෑම බ්‍රහස්පතින්දා දිනකම දෙවටේ සිට නමේ දක්වාත් විසුද්ධි මාර්ගය උපකාර කරගෙන ලංකා වාසී සියලු දෙනාටත් ලෝක වාසී සියලු දෙනාටත් ධර්ම අවබෝධය ඇති කර ගැනීම සඳහා දායකත්වයක් ධර්මයෙන් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියෙනවා. මේ අවුරුද්දේ මුල් සතියේ ආරම්භ වුණේ ධර්ම දේශනා මාලාවක් හැටියට මේ විසුද්ධි මාර්ගයේ අපි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි පිළිබඳව තමයි පසුගිය ධර්ම දේශනා තුළ පැහැදිලි කරේ. ඉතින් අදත් අපි ඒ චිත්ත විසුද්ධියේ තව කරුණු කාරණා ටිකක් තියෙනවා පැහැදිලි කරන්නට. ඊට පස්සේ අපි ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි කියන මේ සත්‍ය විසුද්ධීන් ඊ타මත්ම निराවුල්ව, පැහැදිලිව, පිරිසිදුව, සරලව අපි දේශනා කරලා අපේ ප්‍රාර්ථනාව බලාපොරොත්තු ඒ සියලු දෙනාම මේ භවය තුළ එහෙම නැත්නම් ඉක්මන් භවයක් තුළ මේ සංසාර ගමනින් නිදහස් කරන්න. බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ ඒකයි. එකමග දෙන්නේ කියන්නේ නැතුව සියලු ලෝක සත්‍යයේ යහපත පිණිස අභිවෘද්ධිය පිණිස මගේ මේ ධහම ලෝකේ ප්‍රචලිත කරන්න. ඒ තථාගතයන් වහන්සේගේ අනුශාසනාව ඒ ප්‍රකාශය අපි අනුගමනය කරමින් ධර්ම දේශනාව සිද්ධ කරනවා. හොඳින් අහන්න. ගාම්භීර ධර්මයක්. ඒ ධර්මයේ ගැඹුරු බව නිසා තමයි අපිට මෙච්චර කාලයකට මේක හරියාකාරව අවබෝධ කරගන්න බැරි වුණේ. අදත් අපි ඒක සාවධානව හොඳින් සිත එකඟ කරගෙන, සිත තැන්පත් කරගෙන, ඒ අරමුණේම සිත පිහිටවාගෙන ධර්මය ශ්‍රවණය කළොත් අපට මේ සම්බුද්ධ ශාසනයේ උපරිම ඵල නෙලා ගන්න පුළුවන්. ඒ සඳහා දේශනාව සිද්ධ කරනවා. එනම් හොඳින් අහන්න. මීට කලින් ධර්ම දේශනාවල අපි සිද්ධ කළේ ඒ චිත්ත විසුද්ධි පිළිබඳව සීල විසුද්ධිය මුලින් පැහැදිලි කරා. ඒතර අදත් මේ ධර්ම දේශනාව චිත්ත විසුද්ධියම මූලික කරගෙන සිද්ධ කරනවා. ඉදිරි දේශනාවල දිට්ඨි විසුද්ධි පිළිබඳව ගොඩාක් පැහැදිලි කරන්නට වෙයි. හොඳට අහන්න සෑම ධර්ම අහන්න මගේ හැරුණොත් අහන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ අහන්න පුළුවන්. අපි මේ කලින් ධර්ම දේශනාවේ සාකච්ඡා කළේ ධාන පිළිබඳව. ධාන කියන්නේ ධාන කියන්නේ සමාධියේ උපරිම අග්‍රඵලය. සමාධි කියන්නේ සමාධි කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. සිත තැන්පත්. සිත විසිරෙන්නේ අරමුණේ වැඩි වෙලාවක් රඳවා තබා ගැනීමේ හැකියාවට කියන සමාධිය කියලා. ඒ සමාධියේ අග්‍රඵලය ධානය. එතකොට පසුගිය ධර්ම දේශනාවෙත් අපි කතා කළේ ධානයක් උපදවන පිළිවෙල. ඒකට මම එක කමටහනක් තමයි මේ ධර්ම දේශනාව විස්තර කරන්න ලැබුණේ කාලයත් එක්ක. අද තව කමටහන් කීපයක් තුළින් ඒ ධානයක් උපදවා ගන්න. ධානයක සුවයක් තියෙනවා. හැබැයි తాවකාලිකයි. මේ ධාන ලෞකිකයි. ලෝකෝත්තර නෙමෙයි. සංසාර දුකෙන් නිදහස් වෙන්න විදර්ශනා වඩන්න ඕනේ. ධාන තුලින් කරන්නේ ඒ විදර්ශනාවට උපකාරයක් කිරීම. පසුගිය ධර්ම දේශනාවේ පැහැදිලි කරේ ධානයක් පහසෙන් උපදවා ගන්න ක්‍රමයක්. අපි අහලා තියෙනවා මේ මුළු විශ්වයම අධ්‍යාත්මික ශරීරය හා බාහිර ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් කියන කාරණය. සතර කිව්වේ හතරට. මහා භූත කියලා කියක් කියනවා. භූත කියන්නේ භූත කියන්නේ පෙනෙන්නේ නැති හින්දා. භූතයෝ දැర్శණය වෙන්නේ. ඊට මේ සතරක් මහා භූතයෝ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න. ඒතර පඨවි, ආපෝ, තේජෝ, වායු සතර මහා භූතයන්. ඒතර මේ කසිනවලක් තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, ආකාශ. මේ ධර්මදේශනාවේදී පැහැදිලි කරේ පඨවි කසිනයක් උපකාර කරගෙන ධානයක් උපදවන පිළිවෙලක්. හැබැයි මේක නිවන නෙවෙයි. වර්ධව තේරුම් ගන්න එපා. අපි මේ නිවනට අවශ්‍ය කරන මඟ හදනවා තාම. දික්ටි විසුද්ධියේ ඉඳලා ටිකටම දේශනා කරන්නේ නිවනටම. ආපෝගතිය කියලා දෙයක් අපේ ශරීරය තුලක් තියෙනවා, බාහිරක් තියෙනවා. ආපෝ කියන්නේ ඇලෙන ගතිය, වැగిරෙන ගතිය, දීර්ඝ ගතිය. මේ ඇලෙන ගතිය, වැగిරෙන ගතිය, දියර ගතිය උපකාර කරගෙන අපිට පුළුවන්කම තියෙනවා සිත ඒකාග්‍රතාවයකට ගන්න. කොහොමද ගන්න? වතුර වීදුරුවක් ගන්න. ඇතුළත පේන හොඳ වතුර වීදුරුවක්. අරගෙන මේ වගේ ස්ටූල් එකක ඉස්සරහින් තියාගෙන පිටිපස්සෙන් වාඩි වෙනවා. වාඩි වෙලා අර වතුර වීදුරුව දිහා බලාගෙන වීදුරුව නෙමෙයි වතුර වීදුරුවේ ඇතුලේ තියෙන දියරේ වතුර පිරිසිදු වතුර අරමුණු කරනවා අරමුණු කරලා අතීතයයි අනාගතය අතහරිනවා සිතින් ඇයි අපේ සිතේ ප්‍රවෘත්තිය තියෙන්නේ අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රය තුළ අතීතයයි අනාගතය අතහැරියාම සිතට නවතින්න වෙන්නේ වර්තමානයේ වර්තමානයේ මේ මොහොතේ එතකොට මේ මොහොත වර්තමානයේ මේ මොහොතේ අපේ සිත තිබ්බා අර වතුර එහෙම නැත්නම් ඒ දියර ගතිය තුළ අතීත අනාගත එක අතහැරිය සියලු අරමුණු සිතෙන් අතහැරිය. නීවරණ එනවද කියලා බුද්ධියෙන් බලන් ඉන්න ඕනේ. සිහියෙන් යුක්තව බලාගෙන ඉන්න ඕනේ නීවරණ එනවද කියලා. නීවරණ දන්න. මම මේක කලින් ධර්ම දේශනාවල පැහැදිලි කළා ඇති. ඒ නීවරණයන්ගෙන් සිත ආරක්ෂා කරගෙන අර දියරේ දිහා හොඳට බලාගෙන ඉන්න. සිත පණියාකට ගැටලුවක් නෑ අයිකන්ට. ආයිත් පණි. කො අනාගතයටයි කො අතීතයටයි. ආයි ගන්න. අරගෙන නැවත අර වතුරට සිත තියන්න. සිත යොමු කරන්න. ආපහු යයි ආපහු ගන්න. ආපහුත් යයි ආයි ගන්න. ඒ සිත බාහිරට යන යන සැරේට ආපහු අරන් දෙන සත්‍යයක් තියෙන අපේ මනසේ. ඒකට කියනවා සතිය කියලා. සතිය කියන්නේ සිහිය. සිහිය හරියටම පිළිටුවා නම් ඒකට කියනවා සතිපට්ඨාන කියලා. ඒකායන අයම් වික්කවේ මග්ගෝ. ඒක මාර්ගය. සිහිය පිහිටවීම. එහෙනම් මේ සිහිය පිහිටුවාර ජලය තුළ අතීත අනාගත දෙක අත්හැරලා අර පංච නීවරණ සිතින් බැහැර කරලා අතන සිත තුබ්බාම සිත එතන නවතිනවා. හැබැයි මේකට වීරියක් ඕනේ, උත්සාහයක් ඕනේ, උනන්දුවක් ඕනේ, කැපවීමක් ඕනේ. ඒ තුලින් ටික වෙලාවක් යනකොට අර ජලය පිළිබඳව ඒ වතුර වීදුරුව වීදුර ඇතුලේ තියෙන ජලය අපේ සිත තුළ හොඳට සනිටුහන් වෙනවා. සිතේ හොඳට තැන්පත් වෙනවා. සිතට හොඳට අනුගත වෙනවා. මේක ප්‍රායෝගිකව අත්හදා බලන්න. ගෙදර ගිහින් කාමරයක් තුළ මේ ප්‍රායෝගිකව අත්හදා බලන්න. මොකද බෞද්ධ දර්ශනය තුළ ඉදිරිපත් කරන න්‍යාය තමයි සිත හදන්නේ. කය හදලා වැඩක් වෙන්නේ. මේක දාලා කොයි වෙලේ හරි යන්න වෙනවා. සිතට ගත්ත දේ අරන් යනවා අතට ගත්ත දේ කියලා යනවා. අතට ගත්ත දේ කවුරුවත් අරන් ගියේ නැහැ. සිතට ගත්ත දේ විතරයි අරන් ගියේ. එහෙනම් අර බාහිර අරමුණු අතහැරලා අර විදියට හොඳට බලාගෙන ගියාම ඒ ස්වභාවය සිතට හොඳට ඇතුළත් වෙනවා, අනුගත වෙනවා, සිතේ හොඳට සනිටුහන් වෙනවා. සිතේ හොඳට පිහිටනවා. ඊට පස්සේ පැත්තකට ගිහිලා වාඩි වෙලා දැස පියාගන්න අර වතුර වීදුර ඇතුලේ තියෙන ජලය ටික හොඳට පේනවා. ඇස් දෙකට නෙමෙයි මනසට. ප්‍රායෝගිකවත් හදා බලන්න. හොඳට පේනවා මනසට. එතකොට අර නිමිත්ත අවශ්‍ය වෙන්නේ කයින් කරන්න ඊට පස්සේ. හැබැයි ඒ තුල සිත හොඳට බලවත් කරන්න. පැත්තකට වෙලා ඉඳගෙන අර වතුර වීදුරුව නැවත නැවත නැවත නැවත මෙනෙහි කරලා සිතේ ඒක හොඳට බලවත් කරන්න. බලවත් කරනකොට ওই විදිහට ආලෝකයක් ඒ ආලෝකය ඉස්සලාම එන්නේ මේ කලාම ඉදිරියට වගේ. ඒක විවිධ වර්ණයන්ගෙන් නේ. සෑම කෙනෙකුටම එකම වර්ණයෙන් නේ. විවිධ වර්ණ වලින් නේ. නිල් පාට, කහ පාට, රෝස පාට, දම් පාට, ප්‍රදීපටක් වගේ, වලාකුළක් වගේ, ඒ ආදි වශයෙන් ඒ. කලා මැදිරි වෙලියක් වගේ තමයි ඉස්සල්ලාම ඉන්නේ. එතකොට වැස්සන්ට තේරෙනවා මගේ සිත හොඳට එතන නැවතිලා කියලා. ඊට පස්සේ ටිකක් හිතන්ට මේක ටිකක් ලොකු වුණොත් හොඳයි කියලා. හැබැයි මේ ශනේන් ගිහලා ශනේන් නැති වෙනවා. ආයෙ හිතුවාම ආයෙ එනවා. ඊට පස්සේ ටිකක් හිතන්න මේක මට ටිකක් ලොකුවට පේනවා නම් හොඳයි කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ටික වෙලාවක් යනකොට මේක ලොකු වෙලා පේනවා. ඒක අඟල් දෙකක් තුනක් වගේ පේනවා. ඒකට කියනවා පරිත්තාලම්බන කියලා. ඊට පස්සේ අපි මේක ඒ වෙලාවේ ධ්‍යාන උපදවන්න පුළුවන්. තවත් අපි ඉදිරියට ගිහිල්ලා ධානයක් උපදවා ගන්නවා කියලා හිතුවොත් මේක තව විශාල වෙන්න කියලා හිතනවා. ඒතකොට මේක පේනවා අඩියක් විතර විශාල පේනවා. ඒකට කියනවා මධ්‍යම ආලම්බන කියලා. මධ්‍යම ප්‍රමාණයට පේනවා. අපි හිතන තවත් ටිකක් මේක ලොකු විශාල වෙන්න කියලා. මිදුලක් වගේ පේනවා. ඒකට කියනවා පරිත්තාලම් අති පරිත්තාලම් අපමාන ලම්බන අප්‍රමාණ ලෙස පේනවා. මේ අවස්ථා තුනෙන් ඕන අවස්ථාවක ධානය පුදාන්න පුළුවන්. ඒතර ධානය කියන්නේ අරමුණ හොඳට ලං කරලා බැලුවා. ලං කරලා බලපු අරමුණ සිතේ හොඳට සනිටුහන් වුණා. සිතේ හොඳට බලවත්ව පිහිටියා. චිත්ත ඒකාග්‍රතාවය. විතර්ක, ਵਿਚාර, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. චෛතසික පහක් කියදෙනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා, ਵਿਚාර කියන්නේ සොයා බලනවා, ප්‍රීති කියන්නේ සතුට, සුඛ කියන්නේ ශරීරයට හොඳ සුවයක් දැනෙන. මනසට හොඳ සුවයක් දැනෙන. ඒකග්ගතසිත හොඳට නැවතිලා. මේ චෛතසික පහ යෙදෙන තමන්ට දැනෙනවා. තමන්ට තේරෙනවා. තමන්ට වැටහෙනවා. දැනගන්න මම ප්‍රථම ධානය උපදවා ගත්තා කියලා හැබැයි කාටවත් කියන්නේ නැහැ. කාටවත් කියන්නේ නැහැ. මණිකක් හම්බුනොත් ඒක පෙන්න පෙන්න ඇවිදිනවා. අහල පහල අයට පෙන්න පෙන්න මට මේ වගේ එකක් ලැබුණා කියලා. නෑනේ මොකද කරන්නේ? කාටවත්ම කියන්නේ නැතුව පරිස්සම් කරලා හංගලා තියෙනවානේ. අන්න ඒ වගේ තමයි මේක. පරිස්සම් කරලා හංගලා තියාගන්න. මේක ඕනි. මොකටද? ඉදිරියේදී. ඉදිරියේදී ඕන වෙන්නේ. එහෙනම් ඉදිරියේදී ඕන වෙන දෙයක්, ඕන කරන දෙයක්, ප්‍රයෝජනවත් දෙයක් අපි මොකද කරන්නේ? පරිස්සම් කරගන්න ඕනේ. ඒක පරිස්සම් කරලා තියාගෙන නැවත නැවතේ ධානයට සමාදින්න. ඊට පස්සේ නැවත නැවත මේ ධානයට සමාදිනකොට විතර්කය අයින් වෙනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා. ඒ කල්පනා කරන්න දෙයක් නැහැ. තමන් සිතපු ගමන් අර ආලෝකේ පේනවා. ඒතර විතර්කය අයින් වෙනවා කියන්නේ විචාර ප්‍රීති සුඛ එකඟත. ඒ දෙවෙනි ධානය. තුන්වෙනි ධානය දැන් මේක නිතර නිතර එනවා. ඊට පස්සේ විතර කල්පනා කරන්න ඕනෙත් නැහැ. සොයා බලන්න ඕනෙත් නැහැ. ප්‍රීතියයි පස්සද්ධියම නැත්නම් සංසිඳීමක් තියෙනවා. ප්‍රීති සුඛ ශරීරයට හොඳ සුවයක් දැනෙනවා. සිත හොඳට එතන නැවතිලා. ඒ තුන්වෙනි ධ්‍යානය. ඊට පස්සේ ටික වෙලාවක් ওই දිට ඉන්නකොට ටිකක් ඕක හොඳට පුරුදු කරනකොට ප්‍රීතියක් අයින් වෙනවා. සුඛ එකකට. ශරීරයට මනසට හොඳ සුවයක් දැනෙනවා. ඒ හතරවෙනි ධ්‍යානෙදී. පස්වෙනි ධ්‍යානෙදී උපේක්ඛා එකකට. අනික සිතක්ක විචාර ප්‍රීති සුඛ කියන සියල්ල අයින් වෙනවා. උපේක්ෂා සිත උපේක්ෂානේ. මධ්‍යස්ත ස්වභාවයේ තියෙන. ඒකගත සිත හොඳට නැවතිලා. කැමතිනම් පහම උපදවාගත්තත් කමන්නේ. හැබැයි එකක් තිබ්බත් ඇති. මේක ප්‍රවචනවත් වෙන්නේ ditthi visuddhiyeදී. එයි ditthi visuddhiයේ ඉඳලා අපි යන්නේ ක්‍රමක්‍රමෙන් ගැඹුරට. ක්‍රමක්‍රමයෙන් මේ ධහමේ ගැඹුරට යනවා. ගැඹුරට යනකොට මේ සිත දඟලනවා. සිත වික්ෂිප්ත වෙන්න හදනවා. විසිරෙන්න හදනවා. ඒ වෙලාවට ධානය සිහි කරනවා. ධානය ඒ විදර්ශනා කරන එක නවත්තලා ධානය සිහි කරනවා. ධානය සිහි කරපුවාම ධානය පහළ වෙන ශරණෙන් එනවා. ඒ තුල ටික වෙලාවක් ඉඳලා ආයි චිත්ත ඒකාග්‍රතාවය තුළින් ආයි විදර්ශනාවට යනවා. ඒ ධාන පාදක කරගෙන විදර්ශනා වැඩ නැහැ. සමතෙන් නිවන් දකින්න බෑ. විදර්ශනාවෙන් නිවන් දකින්න. මං සසරට නෙමෙයි බණ කියන්නේ නිවනට. එයි සසර අපි අනන්ත අප්‍රමාණ ඇවිද්දා. සෑම තැනකම අපි ඇවිද්දා. අපි තාම නොගිය තැනක් තියෙනවා. කොහෙද? නිවන. අපි සෑම කෙනෙක්ගේම ප්‍රාර්ථනාවත් ඒකයි. නිබ්බාණං පරමං සුඛං. නිවන තමයි ඉහළම සැප. සමහර අය එතන ලෞකික සම්පත්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් රාන්ත්‍රිදී මුතු මැණික් ආදී මේ භෞතික වස්තුන් ගොඩාක් තිබුණොත් තමයි ශප කියන්නේ. නෑ, අතහැරීම තුල ශප තියෙන්නේ. රැස් කිරීම තුල නෙමෙයි. රැස් කරන්න රැස් කරන්න දුකයි. එකතු කරන්න එකතු කරන්න දුකයි. ගොඩ ගහන්න ගොඩ ගහන්න දුකයි. වැඩි. අතහරින්න අතහරින්න ශපයි. සියල්ල අතහැරීම තුල නිවන. සියල්ල අතහැරීම තුලයි. අධ්‍යාත්මික බාහිර. ඒකට අවශ්‍ය කරන ඒ උතුම් වූ පරම සුවය නිවන විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය විමුක්ති කියන්නේ නිදහස් වුණා කියලා. සියල්ලෙන් නිදහස් වුණා. ඥාන කියන්නේ නුවණ, දර්ශනය කියන්නේ දකින්න. Taman සියල්ලෙන් නිදහස් වුණා කියලා අවසානයේ දකි. එතන තමයි චිත්ත විවේකය. එතකන් චිත්ත විවේකයක් නෑ. එතකන් තියෙන්නේ අධ්‍යාත්මික මේ චිත්ත සංතානය බාහිර ලෝකයක් එක්ක කරන අරගලයක් නැත් චිත්ත බාහිර ලෝකයක් එක්ක කරන අරගලයක් තියෙන්නේ මේ අරගලෙන් තම අපි මිදුන්නේ සෑම භවයකම කරන්නේ ඒකයි එහෙනම් මේ භවයේ මිනිස්සෙක් වශයෙන් ඉපදිලා ලජරු කාලයේ ළමා කාලයේ තරුණ කාලයේ ගත කරලා විභාග පාස් කරලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධිය අරගෙන රැකී ආරක්ෂාවල් කරලා අවහදා වෙලා ධර්මවල හදලා රැස් කරපු එකතු කරපු ගොඩ ගහපු සියලුම දේවල් කියලා ඊගා භවයට යන ඇඳුමක්වත් නැතුව. ආරෙත් ඒ විදිහට. යන්නේ ඒ විදිහට. එහෙනම් සැප කොතනද? අතහැරපු තැන සැපයි. ඒ අතහැරපු තැන සැප ඇති බව තථාගතයන් වහන්සේ දේශනා කළා. බ්‍රහ්මණේ කෙවිලා ආනෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සතුටින්ද මොනවා ලැබුණාද? ආ එහෙනම් ඔබ වහන්සේ දුකෙන්නේ. මොනවා නැති වුණාට? අන්න ඔතන තියෙන උත්තරේ. වචන දෙකක් ප්‍රශ්න දෙකක් යවුවා උත්තර දෙකක් දුන්නා කෙටියෙන්. කෙටියෙන්මයි ඇහුවේ ප්‍රශ්න දෙක උත්තර දෙක දුන්නා කෙටියෙන්ම බුද්ධියෙන් විමසලා බලන්න. ඒ උත්තර දෙක තුල තියෙන මොකද්ද කියලා. ඒ කියන්නේ ලැබෙන්න දෙයක්වත් නැහැ නැති වෙන්න දෙයක්වත් නැහැ. ඔය සියලු දෙනාටම ලැබෙන්න දේව ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරනවා නේද ලැබෙන්නේ. ප්‍රාර්ථනා කරනවා. ලැබෙන්න දේකුත් තියෙනවා. නැති වෙන්න දේකුත් තියෙනවා. හැබැයි ලබන සියලුම දේ තුල තියෙන නැතිවීම. අන්න බුදුරජාණන් වහන්සේ දුන්න උත්තර දෙක හොඳට ගැඹුරින් කල්පනා කරලා බලන්න. එහෙනම් ඒ සඳහා මනස හදන්න ඕනේ අපි. ඒක එකපාරට අතහරින්න බෑ. අපි කියනවා අතහැරීම තුළ සැප කියලා. නමුත් කොච්චර කිව්වත් අතහරින්නේ නෑ. අවබෝධය තුල අතහැරෙනවා. අවබෝධය තුල නිකම්ම අතහැරෙනවා. තේරෙනවද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්න මේ ධර්මයේ ඉස්සලා අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය තුළ තියෙන අවබෝධය. දුක්ඛාරය සත්‍ය කියන එක අවබෝධයට එන්න ඕනේ. ඒකට හේතුව තෘෂ්ණාව කියන එක අවබෝධයට එන්න ඕනේ. ඒ තෘෂ්ණාව සහ මුලින්ම අවසන් කිරීම, Nirodhay කියන එක අවබෝධ වෙන්න ඕනේ. ඒ සඳහා අපු මග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක අවබෝධ වෙන්න ඕනේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන පියවර තුනයි. සීල, සමාධි, ප්‍රඥා. අපි දැන් කතා කරන්නේ සමාධිය, සමාධිය අග්‍රඵලය ගැන. ප්‍රඥාව ගැන කතා කරනවා දික්ටි විසුද්ධිය ඉඳලා. එහෙනම් ඒ වතුර වීදුරුවක් උපකාර කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ආකාරය. තව කෙනෙක් මේ ධ්‍යාන ඒ කියන්නේ මේ කසින තුල තමයි මේ ධ්‍යාන උපදවන්න පහසු. අනිත් කමඨාන් වලට වඩා හරි පහසුවේ මේ දැන් කසින වැඩලත් නෑ මං හිතන්නේ කිසි කෙනෙක් වැඩලා නෑ. මේ ගෙදර කරන්න පුළුවන් ප්‍රායෝගිකව. තේජෝ ධාතු කියලා එකක් තියෙනවා. තේජෝ කියන්නේ මොනසුම පහනක් දැල්වගෙන. පොල්තේ පහනක් දැල්වගෙන ස්පීරිසිය කුඩින් ඒ පහනක් කියලා ස්ටෝල් එකක් කුඩින් කියලා බිම වාඩි වෙලා අර පහන් දැල්ල ගන්න මනසට. පහන් දැල්ල තුල සිත නවත්තන්න. අතීත අනාගත දෙක අතරින්. අතීතය අතහැරපුවාම අනාගතය අතහැරපුවාම සියලු අරමුණු සිතින් අතහැරියොත් පහන් දැල්ල තුල සිතනවා කියනවා. සිත බාහිරට යන්නේ එක්ක අතීතයට යනවා එහෙම නැත්නම් අනාගතයට යනවා. මේ දෙක අතහැරියාම වර්තමානයේ සිත හිටිනවා. පහන් දැල්ල ගත්තේ මනසට අරමුණක් වශයෙන්. එක වෙලාවක් හොඳට පහන් දැල්ල දිහා බලාගෙන ඉඳලා දැස පියාගන්න. ඊට පස්සේ පැත්තකින් ඊට පස්සේ නිමිත් අවශ්‍ය වෙන එකයි කරන්නේ. පැත්තකට ගිහිලා වාඩි වෙන්න වාඩි වෙලා බලන් ටෙස්ට් එක පියාගෙන පහන් දැල්ල හොඳට පේනවා. ප්‍රායෝගිකව කරලා බලන්න. කාමරයක් ඇතුළට ගිහින්. පහන් දැල්ල හොඳට පේනවා. ඇයි ඒ පේන්නේ? ඒක සිතේ හොඳට සනිටුහන් වෙලා ඉවරයි. සිතට හොඳට අනුගත වෙලා ඉවරයි. සිතේ හොඳට පිහිටලා ඉවරයි. ඒ නිසා ඒක සිතෙන් අයින් කරන්න බෑ. ඒ නිසා තමයි පහන් දැල්ල S2 කින් බැලීම අතහැරියා. නමුත් මනසින් දකින්න පුළුවන්. තේරෙනවද? ඒ තුල සිත නවත්තන්න පුළුවන්. ඒ තවත් කමඨාන. මොකද මේ චිත්ත විසුද්ධිය. ඒතර චිත්ත කියන්නේ සිත, විසුද්ධි, සුද්ධ කියන්නේ පිරිසිදු වීම, විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. ඒක තමයි මුලින්ම අවශ්‍ය වෙන්නේ. හැබැයි ඒක తాවකාලිකයි. අපිට අවශ්‍ය කරන්නේ සහ මුලින්ම මේ චිත්ත විසුද්ධිය. හැබැයි ඒක එන්නේ අරිහත්ත්වයේදී. එතකන් වෙන්නේ. එතකම කෙලෙස්. කෙලෙස් වලින් මේක අපිරිසිදු කරනවා. දෝෂය කරනවා ක්‍රීටි කරනවා මේ తాවකාලික වශයෙන් අයින් කරපුවාම ඒකට කියනවා විස්කම්බන කියලා අරමුණ ගත්ත ගමන් තදාංග වශයෙන් අයින් වෙනවා පස් දෙනෙක් කවුද නීවරණ නී කියන්නේ නිවන ආවරණය කියන්නේ වැම්වා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඒතකොට මේ පස් දෙනා අයින් වෙලා තව පස් දෙනෙක් ළඟට එනවා මේ පස් දෙනාව තියාගන්න කවුද සද්ධා විරි, සති, සමාධි, ප්‍රඥා. මේ පස් දෙනා තමයි අපිව නිවනට අරන් යන්නේ. මේකට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය ගන්න. නායකත්වය අරගෙන අපේ මනස අරගෙන යනවා නිවනට. ඒ ඉන්ද්‍රිය ධර්ම. බල ධර්ම කියන්නේ ඔය පහමයි. එහෙනම් බලන්න අපි වැඩිපුර අපේ සිතට අනුගත කරගෙන තියෙන වැඩි වෙලාවක් අපේ සිතේ ලගින්ද ඉඩ දීලා තියෙන්නේ අර නිවන වහන පහද නිවන විවෘත කරන පහද කාමච්ඡන්ද ව්‍යාපාද ඒවත් තමයි සිත තුළ තියෙන්නේ එහෙනම් සද්ධා වීරි සති සමාධි ප්‍රඥා ඒ පහ සිත තුළ ඇති කරගන්න ඒක දියුණු කරගන්න ඒ පස් දෙනා නිවනට අරන් යනවා නිවන දක්වාම අරන් යන්නේ පස් දෙනා නිවනට තියලා මනස ඒ පස් දෙනා නවතිනවා ওই පස් දෙනා උපකාර කරන්නේ නිවනට යන්න විතරයි. එතනින් එහාට ওই පස් දෙනා වොනිත් නෑ. ඒ පස් දෙනාක් කියලා යන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ උපමාවක් දේශනා කළා. පහුර එගොඩ වෙන්න විතරයි. එගොඩ වුණාට පස්සේ කර තියාගෙන යන්නේ නෑ. පහුර තොටුපළේ කියලා අපි එගොඩට යනවා. ඒ වගේ තමයි සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන පහ පහුර එගොඩට යනවා. හක් පාදයක් එගොඩ කියලා අනිත් පාදේ ඉහළට ගන්නකොට පහුර පස්සට යනවා. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියලා යන්නේ. හරිහත් තේජි. එතකන් ওই පස් දෙනා වුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේ තව ආකාරයක් දේශනා කරනවා චරිත අනුව. මේ සිත සමාධිගත කරන්න, ධ්‍යාන උපදවන්න චරිත අනුව කමඨහන් ටිකක් දේශනා කරලා තියෙනවා. මම ඉස්සෙල්ලා ධර්ම දේශනාවෙත් සිද්ධ කළා. කර්ම කියන්නේ සිත විදිවලට. ස්ථාන කියන්නේ තැනක්. අපේ සිතුවිලි තියන්නේ නොමනා තැනක අපි සිතුවිලි වලට මනා තැනක් දෙනවා. ඒකට කියනවා කමඨාන් කියලා. කර්ම කියන්නේ සිතුවිලි. ස්ථාන කියන්නේ තැන. දුන්නා. ඒක බුදුරජාණන් වහන්සේ චරිතානුව දේශනා කළා. ලෝකේ පුච්චලෝ විවිධයි. නානත්‍යක් හා විවිධත්වයක් තියෙනවා. රාගේ අධික පුච්චලෝ ඉන්නවා. ද්වේෂය අධික පුච්චලයෝ ඉන්නවා. මෝහය අධික පුච්චලයෝ ඉන්නවා. සද්ධාව අධික පුච්චලයෝ ඉන්නවා. විතර්කය අධික පුච්චලයෝ ඉන්නවා. බුද්ධිය අධික පුච්චලයෝ ඉන්නවා. රාග, දේශ, මෝහ. සද්ධා, විතර්ක, බුද්ධි. චරිත හයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ චරිතයට අදාළ කමඨහන් දේශනා කරනවා. රාගය රාගය මෙතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ පුරුෂ පක්ෂයට ස්ත්‍රී පක්ෂය කෙරෙහි ඇති වෙන සිතුවිලි ආ ස්ත්‍රී පක්ෂයට පුරුෂ පක්ෂය කෙරෙහි ඇති වෙන සිතුවිලි මේ සිතුවිලි සිත කය දවන ගින්නක් සිත කය දවන ගින්නක් මිත්‍ර වේශයෙන් යන හතුරෙක් ගුණදහම් පැහැර ගන්න හොරෙක් ආවේශ වෙලා නටවන යකෙක් මෙලව මෙලවදීම මෙහෙකාර භවයේ යොදවන දාශෙක් අපායට අරගෙන යන්න ආපු යම දූතෙක් ඒ විදිහට හිතන්න රාගය ඇති වුණාම මොකද වෙන්නේ සිත කය දෙකම දෙරිල්ල නැද්ද දෙරිල්ලයි සිත කය දෙකම දන ඒ ලබා ගන්න තුරු මොනතරම් ගැටෙනවද මොනතරම් ධනයක් වියදම් කරනවද? මොනතරම් කැපවීමක් කරනවද? කල්පනා කළ බලන්න. චිතකය දවන්නේ. මිත්‍ර වේශයෙන් එන්නේ හැබැයි. යහපතක් කරන ආකාරයෙන් එන්නේ හතුරෙක්. ගුණදහම් පැහැර ගන්න හොරෙක්. ඒ ඒ ලබා ගන්න සිත යම් තැනක බැඳුනද, සිත ඇලුනද, ඒක ලබා ගන්න ඕනම දෙයක් කරනවා. සමහර අය මිනිස් මරණ. සමහර අය ගහබන ගන්න. රණ්ඩු සරුව වාද විවාද. කලහ නැත්. රාගය හොඳ දෙයක්. ගුණධම් පැහැර ගන්න හොරේ ගුණධර්මයේ සිටට ඉන්නේ නැහැ. ආවේශ වී නටවන යකෙක් යක්කු ආවේශලා තියෙන දැකලා තියෙනවා. නගලන හැටි, නටන හැටි. මෙලවදීම දාස බවට පමුණන මෙලවදීම මෙහෙකාර කමේ යොදවන දාසෙක් කුසරච්චුරෝ වළං හේතුව නැත් උන්මාද චිත්‍රාව ලබා ගන්න ගාන මොන මොන දේවල් කරත් හා එතකොට කුසරච්චුරෝ කියන්නේ රටේ රච්චු අර ගෙදර වළං හේතුවේ රාගෙ හින්දා නෙමෙයි එහෙනම් මේ රාජ්‍ය නැති කරගන්න. බුදුරජාණන් වහන්සේ වීත රාජ්‍ය. වීත දොස්. වීත මොහ. අපි රාග සහිතයි, දේශ සහිතයි ඔය දෙකට ඔය දෙකට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීම මෝහ සහිතයි. කරුණු තුනම තියෙනවනේ. එහෙනම් රාගය අවසන් කරන්න බුදුරජාණන් වහන්සේ අපට කමඨහන් දුන්න අසුභ වශයෙන් මෙහි කරන්නේ. අපි බලන්නේම සුභ වශයෙන්. ඒ කොහොමද අසුභ වශයෙන් බලන්නේ? ඉස්සලම ගන්න තමන්ගේ ශරීරය. හිතාගෙන ඉන්නේ සුභයි කියලා. නෑ ඔක සුභයි. ඔක සුභ දෙයක් නම් අපි සුවඳ ගන්න දෙයක් තියෙනවා. කොයි කොටසද ඔක සුවඳ ගන්නේ? පසුගිය ධර්ම දේශනාවේ සිද්ධ කළා. කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ටලඳ වකුගඩුවක්ම වෙනහලු ආදි වශයෙන් අරගෙන කියලා බලන්න මේ ශක්කුලි. මොකද වෙන්නේ කියලා බලන්න. කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සැරම ඒ ටිකක් කියලා බලන්න. පීරිසියට දාලා මේ සුලින් කියලා බලන්න. මොකද කරන්නේ? ලං වෙන්නේවත් නෑ. එයි අසුබ නිසා. පිළිකුල් නිසා. හැබැයි අපි තාම දකින්නේ සුබයි කියලා. නෑ අසුබ වශයෙන් දකින්න ඕනේ. ඒ අසුබ වශයෙන් දකින්න කෙනාට විතරයි රාගය නැති වෙන්නේ. කාන්තාව ලස්සනයි. ලස්සන රූපයක් දැක්කාම බාහිරින් බැලුවොත් රාගය එනවා. අභ්‍යන්තරයෙන් බැලුවොත් බලන්නකො කෙල ටික, සෙම ටික, සොටු ටික, කඳුළු ටික, දහඩිය ටික, ලේ ටික, සරව ටික, පිත මේද තෙල්, කුරුණු තෙල්, සඳ මිදුළු මොච්චා ටික දකින්න. අසුචි ටික දකින්න. අපි මෙනෙහි කරන්නේ බාහිර තියෙන කෙස් ටික. නිය ටික. දත් ටික හැම බාහිරින් පේන පහක් තියෙනවා. ඔය පහට අපි රැවටෙනවා. කෙස්, ලොම්, නිය, දත් සම්. අනිත් එකක්වත් බාහිරින් පේන්නේ නැහැ. අනිත් සියල්ල තියෙන්නේ අභ්‍යන්තරය ඇතුලේ. එහෙනම් අපි බලන්නේ බාහිරින් බලලා අපි තීරණය කරනවා අලංකාරයි කියලා. මේක ස්ත්‍රී පක්ෂයට විතරක් නෙවෙයි පුරුෂ පක්ෂයට තියෙනවා. වෙනස තියෙන්නේ ඒ ස්ත්‍රියක් පුරුෂයෙක් හඳුනා ගන්න තියෙන ඒ ස්වභාවයන්ගෙන් විතරයි වෙනස තියෙන්නේ. එහෙම නැත්නම් සියල්ලම සතරමා භූත. එහෙනම් දැකීමේ වෙනසක් තියෙනවා. දැක්කේ නෑ නිවැරදිව. සුභ වශයෙන්මයි ගන්න. සුභ වශයෙන් බලන තාක්කල් රාගෙනවා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ වික්ෂුන් වහන්සේ නමක් කැලේ භාවනා කරන අට්ටික සංඥාව මේ ඇටසැකිල්ල අරමුණු කරගෙන භාවනා කර කර ඉන්නවා. එදා කාන්තාවක් තමගේ ස්වාමියාත් එක්ක කලින් දවසේ රාත්‍රියේ යම් ආරවුලක් ඇති කරගෙන ස්වාමියා රැකියාවට ගියාට පස්සේ කාන්තාව ඇඳුම් ටිකත් එකතු කරගෙන එළියට බහිනවා මහගෙදර යන්න. අදත් තියෙනවනේ. යන්නේ කැලෑව මැදි. ඒ කැලෑව මැදි යනකොට මේ ස්වාමින් වහන්සේට මුණ ගැහෙනවා. ඒ ස්වාමීන් වහන්සේ දැක්කාම මේ කාන්තාවට රාගයක් එනවා. හයියෙන් hina වෙනවා. ස්වාමීන් වහන්සේ බැලුව බිම් බලාගත්තා. ටිකක් වෙලා බලා හිටිය ස්වාමීන් වහන්සේගෙන් ප්‍රතිචාරයක් නැහැ කාන්තාව ගියා. අර ස්වාමියා ගෙදර ඇවිල්ලා කාන්තාව හොයනවා භාර්යාව භාර්යාව නැහැ. ගන්නවා යන පාර ඒ පාර එනකොට හාමුදුරුවෝ තවමත් භාවනා කරනවා. දැනගත මෙතනින් යන්න ඕනේ මේ හාමුදුරුවෝ දකින්න ඇති. අහනවා ස්වාමීනි. අනේ හාමුදුරනේ මේ පැත්තෙන් කාන්තාවක් ගියාද? කාන්තාවක් නම් මම දැක්කේ නෑ ඇටසැකිල්ලන්න ගියා කියලා. ඇයි? හාමුදුරන්ගේ සිත තියලා තිබ්බේ අට්ටික සංඥායි. ඒතකොට බාහිරින් නෙමෙයි බැලුවේ. බාහිරින් බැලුවා නම් මොකද වෙන්නේ? රාගයෙන්නේ. බාහිරින් බැලුවේ නෑ. එයාගේ සංඥාව, ඒ කියන්නේ හඳුනා සංඥාව කියන්නේ හඳුනා ගන්නවා. එයාගේ හඳුනා ගැනීම තුළ තිබ්බේ ඒ අභ්‍යන්තරේ. ඒකර අභ්‍යන්තරය තුළ දැක්කේ ඇටසැකිලි. අපේ ශරීරයේ නැද්ද ඇටකැබලි 300ක් එකකට එකක් සම්බන්ධ කරලා ඉසේ ඉඳලා පාදාන්තය දක්වා ඇටකැබලි 300ක් තියෙනවා. දැන් ඔය එකක් ගෙයි මුල්ලක ගෙනත් තිබ්බොත් මොකද වෙන්නේ? ගෙදර ඉන්නෙත් නෑ යනවා. හැබැයි තමන්ගේ ශරීරය තුල තියෙන දේ දකින්නේ මේ සෑම කෙනෙක්ගේම ශාරීරිය තුළ මේ ටික තියෙනවානේ. ඇයි ඒ ටික දකින්නේ? රාගය ප්‍රහීන වෙන්නේ ওই ආකාරයට දැක්කොත් විතරයි නැත්නම් රාගය නා. නැවත නැවත එනවා. නැවත නැවත එන කෙනාට සිතකයි දන්නවා. දෙවිල්ලම හැදෙනවා. එහෙනම් අන රාගය අධික පුච්චලයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුභ වශයෙන් බලන්න එපා සුභ වශයෙන්ම බලන්න. ඒ අසුභ වශයෙන් බලන්න ඒක සිතට හොඳට අනුගත කරගන්න ඕනේ. ඒ අනුගත කරන ක්‍රමය තමයි අභ්‍යන්තරය තුල තියෙන දේවල් විනිවිද දකින්න උත්සාහ කරන්න. ඒක හැබැයි සිතට හොඳට අනුගත කරගන්න නම් අර මර්චරියට ගිහලා බොඩි එකක් කපන තැනක හිටියොත් ඔක හොඳට බලා ගන්න පුළුවන්. එතකොට හොඳට බලා ගන්න. එහෙම නැත්නම් හැබැයි ඉන්ටර්නෙට් එකේ තියෙනවා අසුබ භාවනා කියලා ටයිප් කරන්න. පිළිකුල් භාවනා කියලා ටයිප් කරලා බලන්න. හොඳට එනවා. කොටස් ටික ඔක්කොම එනවා. හොඳට එකින් එක එනවා. බලන්න මොනවාද තියෙන්නේ කොහොමද තියෙන්නේ අන්න ඒ ආකාරයෙන් හොඳට පරීක්ෂා කරලා බලලා ඒක සිතට හොඳට අනුගත කරගන්න. එතකොට ඒකම ඇවිල්ලා පේනවා. අර මම මුලින් කියවනේ වතුර වීදුරුව මනසට අරගෙන දැස පියාගත්තාමත් පේනවනේ. අන්න ඒ වගේ තමයි ඒ අභ්‍යන්තරය තුල තියෙන කොටස් ටික හොඳට සිතට අනුගත කරගත්තොත් S2 ඇරලා බැලුවත් පේන්නේ වගේ. අර හාමුදුරුව දැක්කේ ස්ත්‍රියක් දැක්කේ නෑ. හාමුදුරුවෝ කියනවා. ස්ත්‍රියක්ද පුරුෂයක්ද මන් දන්නේ නෑ. ඇට සැකිල්ලක් ගියා. එතකොට මොකද්ද තිබ්බේ? එතකොට සිතට හොඳට අනුගත වෙලා තිබ්බද? හා හාමුදුරුවනේ. දැන් අපේ සිතට අනුගත වෙලා තියෙන්නේ මොකක්ද? දැක්කොත් ලස්සනයි. කාන්තා පක්ෂයට පුරුෂ පක්ෂයත් එහෙමයි, පුරුෂ පක්ෂයට කාන්තා පක්ෂයත් එහෙමයි. ඔව්ද නැත්? නෝනින් උන්සල බලන්න. මේක නැති කරගන්න ඕනේ. මේක කවදා හරි නැති කරගන්න වෙනවා. මේක තියෙන්න තියෙන්න අපි දුකටමයිපත් වෙන්නේ. එහෙනම් ඒ අසුබ වශයෙන් මෙනේ කරන්න ඔය කොටස් 32ක් තියෙනවා. 32ම එකින් එක එකින් එක අරගෙන ගොඩවල් 32ක් ඉස්සරහින් හදාගන්න. කෙස් ටික ලොම් ටික නියතත් සම්මස්නහර ඇට ඇටලොඳ වකුගඩු අක්මාව පෙනහල්ල පපුමස් හෘදය බොක්කු බඩවැල් පිත්තාස දිරෝප ආහාර නොදිරෝප ආහාර මොළ කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සරව පිත්ත මේද තෙල් උරුණු තෙල් සඳ මිදුණු මුත්‍රා 32ක් හදාගන්න මනසින් ගොඩවල් 32ක් ඉදිරිය ශරීරේ එක එක අරන් බලන්න ලං කරලා බලන්න මනසින් බලන්න මොකද හිතෙන් ආශාවෙන් පරිහරණය කරන්න හිතේද පිළිකුලෙන් බැහැර කරන්න හිතේද සත්‍ය මොකද වෙන්නේ දැන් මොකද කරන්නේ ආශාවෙන් පරිහරණය කරන්න ආශාවෙන් පරිහරණය කරන තාකල් රාගයන. රාගේ බාහිර ශරීරෙ තමගේ ශරීරෙ පිළිබඳව තියෙන අල්ම. ඒක රාගයමයි. එහෙනම් අර විදිහට මෙනෙහි කරන්න මෙනෙහි කරන්නට අභ්‍යන්තරයේම හොඳට සිතට අනුගත වුණොත් ඊට පස්සේ ඕන තැනක බය නැතුව ගිහිල්ලා ඉන්න පුළුවන්. විශාල ජනකායක් මැද්දේ හිටියත් එයාලගේ බාහිර වශයෙන් නෙමෙයි දකින්නේ අභ්‍යන්තරයේ තියෙන කොටස් ටික ලස්සනටම ඇවිල්ලා පේනවා. ඒ තුල මොනතරම් හොඳ තැනක හිටියත් යාට රාගයක් එන්නේ නැහැ. එහෙනම් අසුබ වශයෙන් හා කායගත සති මෙන්න මේ කමඨහන් දෙක රාගය අධික පුච්චලයට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. කායගත සති. කාය කියේ ශරීරේ. ඒ ශරීරයේ තියෙන ගතිය මෙනෙහි කරන්නේ. කොහොමද? කෙස්. කෙස් කියනකොට කෙස්වල සිත කියන්නේ. ලොම් කියනකොට ලොම් වල සිත කියන්නේ. නිය කියනකොට නිය වල සිත කියන්නේ. දත් කියනකොට දත් වල සිත කියන්නේ. සම් කියනකොට සම් වල සිත කියන්නේ. දැස පියාගෙන ටික වෙලාවක් කෙස් ලොම් නිය දත් සම් සම් දත් නිය ලොම් කෙස් මම හර ලස්සනයි සිත හරීම තැන්පත් වෙනවා හරීම සාන්තයි ඒ අරමුණේ හිතෙන හොඳට ඒ කෙස් කියනකොට කෙස් වල, ලොම් කියනකොට ලොම් වල සිත තියෙන්න ඕන. නිය කියනකොට නිය වල සිත තියෙන්න ඕන. දත් කියනකොට දත් වල සිත, සම් කියනකොට සම් වල සිත. ආයි නැවත යන තවත් පහකට. කෙස්, ලොම්, නිය, දත්, සම්. මාස්, නහර, ඇට, ඇටලොඳ, වකුගඩු. වකුගඩු ඇටලොඳ ඇට නහර මස් සම් දත් නිය ලොම් කෙස් කරලා බලන්න ගෙදර මොන තරම් සිතට සැහැල්ලුවක් දැනෙනවද කියලා. සිත මොන තරම් සිතට කය සිත දෙකටම මොන තරම් සුවයක් දැනෙනවද කියලා. ඉතින් ඔක්කොම කියන්න වෙලාවෙ නැහැ. ටිකක් ඔය විදිහට මම ටිකක් කිව්වේ. ඕක හොඳට ප්‍රායෝගිකව කරන්න. මොකද අපි අරමුණ ඉටු කරගන්නට. මොකක්ද අරමුණ? නිබ්බාණං පරම සුඛං. ඒ උතුම් වූ නිවන් සැපය ලබන්නට නම් මේක ප්‍රායෝගිකවම ක්‍රියාත්මක කරන්නටම ඕනේ. එහෙනම් ඒ රාගය අධික පුච්චලයට ඒ කායගත සතිය අසුබ භාවනාව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, හොයලා බලන්න, විමසලා බලන්න රාගය අඩු වෙලා නැති වෙනවද කියලා ඔය ටික ඔය ආකාරයට මෙනෙහි කරා. නැති වෙනවද? සුභ වශයෙන් බලන තාක්කල් රාගය වැඩෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාගය අවසානයමයි නිවන. දේශය අවසානයමයි නිවන. මෝහය අවසානයමයි නිවන. ඒතර මෝහය අවසන් කරන්න දෙයක් නැහැ. රාගය, දේශය අවසන් නම් මෝහය අවසන්. රාගය තියෙනවා නම් රාගයට සිත තුළ ඉඩ දීලා තියෙනවා නම් දේශයට සිත තුළ ඉඩ දීලා තියෙනවා නම් යාට මෝහය තියෙනවමයි. එහෙනම් අපිට කරුණු තුනක් අයින් කරන්න නෑ දෙකයි අයින් කරන්න තියෙන්නේ. අවිජ්ජා දෝමනස. විෂම ලෝභය කියන්නේ රාගය හා ද්වේෂය. ප්‍රබණ ගොඩක් නැහැ. ඒකයි තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂ අධික කුච්චලයට. තරහ යනවනේ හරියට කේන්ති යනවා. නේ? ඔව්. සමහර පවුල් වල ගොඩාක් තියෙනවා. සමහර අයට ද්වේෂය අඩුයි. සමහර අයට බොහොම වැඩි. හැබැයි සෑම කෙනෙකුටම තියෙනවා. සෑම කෙනෙකුටම තියෙන. ඕක අයින් වෙන්නේ අනාගාමී ඵලයේදී. කාමරාජයයි පටිගයයි. එතකම තියෙනවා. එහෙනම් දේශය අපි කල්පනා කරලා බලන්න ඕනේ සිත තුළ වැඩි දියුණු කරගත යුතු ධර්මතාවයක්ද එහෙම නැත්නම් සිතින් බැහැර කළ යුතු ධර්මතාවයක්ද? බැහැර කළ යුතු ධර්මතාවයක්. එහෙනම් බැහැර කළ යුතු ධර්මතාවයක් කියන එක හොඳටම දන්නවනම් ඇයි අපි තියාගෙන ඉන්නේ? බැහැර කරන්න ඕනේ. එහෙනම් බැහැර කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කමඨහන් 8ක් තියෙනවා. නීල, පීත, ලෝහිත, ඕදාත. අර මම වතුර වීදුරුව කිව්ව ආකාරයට ගන්න. නීල කියන්නේ නිල් පාට. නීල පීත කියන්නේ කහ පාට. රවුමක් හදාගෙන කසින මේවක් කසින. පිටිය ගහලා ඉදිරියෙන් වාඩි වෙලා නීල නීල නීල කියලා හිතන්න. හොඳට සිත අනුගත කරගන්න සිතට. දේශ අධික පුච්චලයට මේ කමඨහන් අටක් බුදුරජාන් වහන්සේ දේශනා කරා. නීල පීත ලෝහිත උදාත හතරයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මෙන්න මේ අට දේශ අධික පුච්චලයට නියත වශයෙන් උපකාර වෙනවා දේශය ඉක්මනින් අයින් කරගන්න. ඒතකොට දේශය කියන එක ඉක්මනින් අයින් කරගත්තොත් හොඳයිද? තව සුමානයක් හරි තිබ්බොත් හොඳයි. මෙතනින් එළියටම යනකොට ඔය ටික මේක ඇතුලේ තියලා යන්න පුළුවන් නම් ඒකමයි හොඳ. ඒ ඔය දේශය කියන එක සිත තුළට ආවොත් Tamante යහපතක් වෙන්නේ නැහැ. අනිත් අයට යහපතක් වෙන්නේ නැහැ. සියලු දෙනාටම වෙන්නේ විනාශයක්. ඒකනවා. එහෙනම් දේශය අයින් කරන්න බුදුරජාණන් වහන්සේ අපට දේශය කියන ඔක මහා රෝගයක්. ඔය රෝගියට බෙහෙත් දුන්නා. හැබැයි බෙහෙත් ලියලා තියෙන පොත්පත් ටික නම් ගෙදර තියෙනවා. බෙහෙත් ලියලා තියෙන පොත්පත් ටික ගෙදර තියෙනවා. හැබැයි බෙහෙත් බොන්නේ නැහැ. බෙහෙත් ටික ගෙදර තියෙනවා බොන්නේ නැහැ. මීට කලින් බිව්වනම් රෝගය සුවයි. එහෙනම් මෛත්‍රිය තුළ මෛත්‍රිය නම් සිත තුළ තියෙන දේශයක් සිත තුළ තියෙන්න බෑ. ඔය දෙක හාත්පසින් එකකට එකක් විරුද්ධයි. ඉරේලිය තියෙන තැන අඳුර නැහැ. අඳුර තියෙන තැන ආලෝකය නැහැ. එහෙනම් දේශය මෛත්‍රිය කියන්නේ ඒ වගේ. මෛත්‍රිය තියෙනවා නම් යම් සිතක එතන දේශයට ඉඩ නැහැ. දේශය යම් සිතකට ආවද එතන මෛත්‍රිය නැහැ. එතකොට මේ දෙකෙන් අපි බුද්ධියෙන් ගන්න ඕනේ දේශයට ඉඩ දෙනවද මෛත්‍රියට ඉඩ දෙනවද? අපි ශනේන් ගන්න. දේශය කාපු ගම හරවන්න මෛත්‍රියට. නෑ මට මේක එපා මගේ සිත කිලිටි කරන ධර්මයක් මේක. මගේ සිත අපිරිසිදු කරන ධර්මයක්. මගේ සිත දූෂ්‍ය කරන ධර්මයක් මේ දේශය කියන්නේ. නෑ මම මේක ගන්නෑ. තරහ කියන එක යනව නෙමෙයි. කට්ටිය කියන්නේ තරහ යනවා කියලා. යනවා හොඳයි. යනවා නෙමෙයි ගන්නවා. මනසට ගන්නවා. ගැනීම තුළයි විනාශය සිද්ධ වෙන්නේ. එහෙනම් මේක මොකද කරන්න? යවන්න තියෙන්නේ. යවපු තරමට තියෙන සහනයක්. එහෙනම් ඒ සඳහා අර කමඨානට ඕනික ගන්න. ඊගාට තියෙන ආනාපාන සති හා ආනාපාන සතියේ තියෙන මෝහය හා විතර්ක අධික පුච්චලයක්. කාල වේලාව අවසන්. ඒ තමයි වැටෙන්නේ. ධර්මදේශනා මාලාවක් තුළින් තමයි මේක අහන්න වෙන්නේ දිගටම කියනවා. ප්‍රමෝහය අධික පුච්චලයට හා විතර්කය විතර්ක කියන්නේ කල්පනා කරනවා. මෝහය කියන්නේ මෝඩකම. අඥානකම. එහෙමයි ඉන්නවනේ ලෝකේ. ඒතර විතර්ක කියන්නේ වැඩිපුර කල්පනා කරනවා. දැන් අපි දන්නවා සමහර අය ඉන්නවා එයා වැඩිපුර කතා කරන්නේ. එයා ගෙදර ආව කාමරේට ගියා දොර වහගත්තා. එයා අමතු චරිතයක්. එම කියනවා එවැඩි කායක කතා කරන්නේ කල්පනා කරන වෙයි. ඒ කියන්නේ විතර්ක චරිත. මෝහය හා විතර්කය අධික කුච්චලයට තියෙන ආනපනසති. ආස්වාස ප්‍රස්වාස. ඒක තමයි යට හරියන්නේ. එතකොට මේ කෙටියෙන් කියලා අවසන් කරන්න වෙනවා. ශ්‍රද්ධාව අධික පුච්චලයක් තුනරුවන් කෙරේ අතිශය ප්‍රසාදයක් තියෙනවනේ. එයාට බුද්ධානුස්සතිය. නවරහදි බුදුගුණ මෙනෙහි කරන්නේ. අනිත් එක බුද්ධි චරිතය. බුද්ධ චරිතයට තියෙනවා මරණානුස්මති ජීවිතය අනියතයි මරණය නියතයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. සතර මහා ධාතු හැටියට මෙනෙහි කරන්න පුළුවන්. ආහාරයේ පිළිකුල් සංඥා මෙනෙහි කරන්න පුළුවන්. ආලා හිතන්නේ ආහාරය හොඳ දෙයක් කියලානේ. ආහාරය හොඳයි. මේක පවත්වා ගන්න. හැබැයි ඔය ප්‍රණීත සුවඳ ගන්න රසවත් ඒ වෑංචනත් එක්ක බත් ටිකක් හොඳට එකට අනලා දෙපාරක් විකල්ලා කාගේ හරි අතට දෙන්නකෝ බලන්න මොකද වෙන්නේ බලන්න. මොකද වෙන්නේ කියලා බලතේ. කෙලත් එක මිශ්‍ර වෙච්ච ගමන් මොකද වෙලා? පිළිකුල්ද නැද්ද? උගුරෙන් පල්ලෙහාට ගිය ගමන් මොකද වෙන්නේ? ආ පිළිකුල්ද නැද්ද? ඔය ආහාරයේ පිළිකුල් බව හොඳටම දැක ගන්න පුළුවන්. පහවදා උදේ. තනියෙන් කුටියකට වෙලා දොරත් අහගන්නවා. දන්නේ මොකද කියලා. එයි. ඒ ඉස්සරෙන්ද ගත්ත අනුභව කරපු ආහාරය හරි ප්‍රණීතයි සුවඳයි. පලාතම සුවඳයි. පවදා වෙනකොට මොකද වුනේ? එහෙනම් ආහාරයේ තියෙන පිළිකුල් ස්වභාවයක්ද? අපි ගන්නෙ බොහොමත්ම කැමැත්තෙන් ආශාවෙන් සතුටින් ගන්න. වැරදීනේ. මේක මේක ඇතුළට ගිය ගමන් මොකද වෙන්නේ? එහෙනම් ඒ ස්වභාවයක් ගන්න. අන්න බුද්ධ චරිතයක්. බුද්ධියට ඒක වැටහෙනවා. වැටහෙනවනේ. මේ ධර්ම දේශනා කාලය අවසන්. පැහැදිලිද කියපේවා. මේ නිවන් මඟ. තේරෙනවද? මේවා කරන්න මේන ප්‍රායෝගිකව කරන්න කරන්න පුළුවන්. මඟ පැහැදිලි. ඉක්මනින් කෙරුවොත් ඉක්මනින් ප්‍රතිඵල. කල් ඇරියොත් ප්‍රතිඵල කල් යනවා. හැබැයි අපට අර අපි කැමති වුණත් අකමැති වුණත් අපි කරා පැමිණෙන කෙනෙක් ඉන්නවා. එයා එන්නේ ඉස්සෙල්ලා කරගන්න බෑ. කවුද කියලා දන්න. කැමති වුණත් ඒක බාර ගන්න වෙනවා. අකමැති වුණත් බාර ගන්න වෙනවා. ඒ තමයි මරණය. හැබැයි ඒක කවද කොහොම කොතනදී මොන විදිහට ලැබෙනවද? කවුද කියන්නේ? කවද කොහොම කොතනදී මොන විදිහට ලැබෙනවද? දන්නේ නැහැ. බණ කියන මම රැයට ගිලම්පස වළඳා ඉඳන්නේ. සාතිකයක් දෙයිද කවුරු හරි? දෙන්නේ. එහෙනම් ඊට ඉස්සෙල්ලා කරගන්න ඕනේද? ලබාගත් මනුස්ස ජීවිතේ උපරිම ඵල නෙලා ගන්න ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතිරි ධර්ම දේශනාව තුළින් අනිත් කරුණු ආහ්. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා දෙවියනොත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.